එහෙනම් හොඳයි සාවධාන වහන්න. මේක ප්‍රථමයෙන් සලාතන විභංග සූත්‍රයේ දේශනා මාලාවේ චපස්සකාය වේතබ්බා කියන කොටසයි විස්තර කළේ ස්පර්ශ කොටසයි. ස්පර්ශයෙන් පසුව කියන්න තියෙන වේදනාවේ කොටසයි නමුත් මේ සූත්‍රයේදී දක්වන්නේ ඊට වඩා ගැඹුරු කාරණාවක් වේදනාව උපදින ආකාරය දැක්වීම සඳහා අට්ඨාරස මනෝපවිචාර ධර්මයෙන්ුයි ඊට පසුව දක්වන්නේ. අට්ඨාරස මනෝපවිචාර වේදිතබ්බා කියලා දැක්වෙන්නේ. අට්ඨාරස මනෝපවිචාර වේදිතබ්බා තීතිකෝපණේතං උත්සං කිංචේතං පටිච්ච උත්සං මෙලෙසින් මේ අට්ඨාරස මනෝපවිචාර දතිතේ කියලා කීවේ කුමක් සඳහාද කියලා බුදුරජාණන් වහන්සේ විමසලා ඒකට පිළිතුරු වශයෙන් දක්වනවා. සක්නා රූපං දිස්සා සෝමනස්සත්ථානියං රූපං උපවිචරති දෝමනස්සත්ථානියං රූපං උපවිචරති උපෙක්ඛත්ථානියං රූපං උපවිචරති ඇසින් රූපයක් දැක්කාට පස්සේ දකින්න ලද රූපය සොම්නස ගෙන දෙන ආකාරයෙන් විමස විමසා බලන නැත්නම් තමාගේ සිත සොම්නස ගෙන දෙන ආකාරයෙන් හසුරවන දුම්නස ගෙන දෙන ආකාරයෙන් නැත්නම් හසුරවන්න පුළුවන්. එහෙමත් නැත්නම් උපේක්ෂාව ගෙන දෙන ආකාරයෙන් සිත හසුරවන්න පුළුවන්. සෝතේන සද්දං සත්තා සෝමන සත්තානීය සද්දං උපවිචති දෝමන සත්තානීය සද්දං උපවිචරති උපෙක්ඛානීය සද්දං උපවිචරති කණේ සද්දයක් ඇසුවාට පස්සෙ ඒ සද්දය පිළිබඳව සිත හසුරවන්න පුළුවන් සොම්නසගෙන දෙන ආකාරයෙන් හෝ දෝමනස්සය ගැන දෙන දෝමනස ගැන දෙන ආකාරයෙන් හෝ නැත්නම් උපේක්ෂාව ගැන දෙන ආකාරයෙන් ගහණේන ගන්ධං ගායිත්වා සෝමනසත්තහයං ගන්ධං උපවිචලති දෝමනසත්තහයං ගන්ධං උපවිචලති උපෙක්කට්ඨානයං ගන්ධං උපවිචලති නාසයට ගඳ සොඳක් හැමුණාට පසුව සොම්නසෝ ධම්නසෝ උපේක්ෂාව ගැන දෙන ආකාරයෙන් ඒ ගන්ධ පිළිබඳව සිත හසුරවන්නට පුළුවන් ඒ පිළිබඳ සිතිවිලි ඇති කරගන්නට පුළුවන් ඒ ආකාරයෙන් ඒ වගේම දිවහාය රසනසයිත්වා සෝමනසත්ථානියන් රසන් උපවිචරි දෝමනසත්ථානියන් රසන් උපවිචරි උපෙක්ඛාණියන් රසන් උපවිචරි දිවට රසක් හමු වුණාට පසු ඒ රස පිළිබඳව සෝමනසෝ දෝමනසෝ උපේක්ෂාව ඇති වෙන ආකාරයෙන්ුත් සිතේ හැසිරීම් ස්වરૂප ඇති කරගන්නට පුළුවන්. ඒ අනුව සිත ඒ පසේ පිළිබඳ සිතීලි ඇති කරගන්නට පුළුවන්. කායේන පොට්ටබ්බං පුසිට්ඨා සෝමනස්සත්තානියං පොට්ටබ්බං උපේක්ඛිතේ දෝමනස්සත්තානියං පොට්ටබ්බං උපේක්ඛිතේ උපේක්ඛත්තානියං පොට්ටබ්බං උපේක්ඛිතේ කායට ස්පර්ශයක් ලැබුණාට පසුවත් ඒ ලැබෙන ස්පර්ශය පිළිබඳව සිත හසුරවන්නට පුළුවන් සොම්නසෝද උපේක්ෂාව ඇති වෙන ආකාරය ඒ වගේම මනසා ධම්මං විඤ්ඤාය උපේක්ඛත්තානියං ධම්මං උපේක්ඛිතේ සෝමනසත්ථානියන් ධම්මං උපයජති උපෙක්ඛත්ථානියම් ධම්මං උපයජති දෝමනසත්ථානියන් ධම්මං උපයජති ඒ මනසට යම් කිසි ධම්මාරාමණයක් හමු වුණාට පසුවන් සොම්නසෝ ධම්නසෝ උපේක්ෂාව ඇති වෙන ආකාරයෙන් ඒ ධම්මාරම්මනේ පිළිබඳව සිතවිලි ඇති කර ගන්නට පුළුවන්. මේ පිළිබඳව මේ ඇයට කලින් කරන ලද දේශනාවක පිට පොතක් නිකුත් කරලා තිබුණා ඒ පොත මේ ඇට කියවන්නට ලැබිලා ඇතීම නිසා ඒ පිළිබඳ දීර්ඝ විස්තරයක් අද ඉදිරිපත් කිරීම කිසිසේත්ම අවශ්‍ය වන්නේ නමුත් එම පොතේ සඳහන් නොවන සමහර කරුණු කීපයක් වුණා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා එතකොට ඇට රූපයක් වෙනාට පසුව ඒ දකින්න ලැබ රූපයේ තුනේ යම් කිසි සුඛයක් ලැබෙනවා නැත්නම් දුකක් ලැබෙනවා නැත්නම් උපේක්ෂා වේදනාවක් ලැබෙනවා කියලා තමයි සාමාන්‍ය ලෝක සත්‍ය සිතන්නේ නමුත් සත්‍ය ඒක නෙවෙයි. ඇසට රූපයක් පෙනුනාට පසුව ඒ රූපය පිළිබඳ අප යම් සිතින් ඇති කරගත්තේ යම් ආකාරයකින් නම් සමාගයේ සිට තුළ සිටිවිලි ධම්ම ඒ ආකාරයට අනුව තමයි ඒ පිළිබඳව සොම්නසක් හෝ දුම්නසක් හෝ ප්‍රේක්ෂාවක් දැනිටවන්නේ. සාමාන්‍යයෙන් ඇසට රූපයක් දැක්කාට පසුව පළමුවෙන්ම චක්කු විඥාන සිතයි දැනිටවන්නේ. එයින් පසුව රූප පිළිබඳ සංඥාව රූපය හඳුනා ගැනීමේ හැඟීම් පහළ වෙනවා. ඒ සංඥාවට අනුකූල වන ආකාරයෙන් තමයි ඊළඟට වේදනාවක් ගෙනෙන්නේ. අපි රූපය හොඳයි ලස්සනයි ආදී වශයෙන් හඳුනාගත්තන සුඛ වේදනාවක් ගෙන දෙනවා. ඒ වගේම රූපේ නරකයි ආදී වශයෙන් හඳුනාගත්තන දුම්නස් වේදනාවක් ගෙන දෙනවා. ඒ රූපේ මදහත් ආකාරයකින් ඒ පිළිබඳ සංඥාවක් ඇති කරගත්තනම් මඳහත් වේදනාවක් ගෙන දෙනවා. මේ විට ඒ වේදනාව ඇති වුණාට පස්සෙ ඒ වේදනාව නැවත හඳුනා ගන්නවා මේ ඇති වුණේ මෙහෙම වේදනාවක් කියලා. ඒක අමතරව වේදනාව ඇති වුණාට පස්සෙ සුඛ වේදනාවක් නම් ලැබෙනවා. දුක් වේදනාවක් නම් ලැබෙනවා. උපේක්ෂා වේදනාවක් නම් බොහෝ විට අවිද්‍යාව සමාධියේ සිට තුළ ක්‍රියාත්මක වන්නට පටන් ගන්නවා. එතකොට සංස්කාර ස්කන්ධය ඒ විට ජනනය වන්නේ. මේ ආකාරයෙන් එකට රූපයක් ගන්නවාට පස්සෙ නාම ධර්මයන් පහළ වීම සිදුවන්නේ. එතකොට ඇසට පෙනෙන ඒ රූපයේ තුලින් නෙවෙයි ඒවා ඇති කර දුන්නේ සමාවේශිත තුලින් තමා ඒ රූපයේ පිළිබඳ සිතන ලද ආකාරයට අනුකූලව. දැන් උදාහරණයක් කිව්වොත් මේ ඒ කරුණ නිසා පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන් වේවි. අපේ ඉස්මෝ ලක්ෂණ කාන්තාවන් දෙදෙනෙක් ඉන්න එකම ළඟ එතනම ඉන්න රාග බරිත සුරින් තරුණයෙකුත් ඒ වගේම එතනම සිටිනවා කිසිම ආකාරයකින් ඇය කෙරෙහි ඇලීමක් හෝ බැඳීමක් නැති ඒ වගේම වැඩි ඥානයකුත් නැති පුද්ගලයෙකුත් එතනම සිටිනවා භාවනාව දියුණු කරපු පුද්ගලයෙකුත් භාවනා කරන පුද්ගලයෙක් ඒ වගේම අපහස් ශෝක නිකුත් වෙන සිටන මේ සෑම දිනම එකම රූපේ එකම අවස්ථාවේ දකින්න. එතකොට අර රාගබරිත පුද්ගලයා ඒ රූපය දකිනකොට ඒ ඇයට සොම්නසක් දෙන දෙන්නේ මොකද එයා සොම්නස දකින්න ඇතිවන ආකාරයෙන් තමයි ඒ රූපය ගැන සිටිවිලි ඇති කරගන්නේ. නිශ්චයාසහගත සිටිවිලි ඇති කාන්තාවක් එතන සිටිනවා නම් මේ කාන්තාවට ඒ රූපය දැක්කාට පස්සේ සොම්නස් අපේ ඇතිවන්නේ දෝමනස්යක් ඇතිවන්නේ මොකද ඊර්ෂ්‍යාව චිත තුළ පහළවන නිසා. එතන මෑතෙහි වෛරයෙන් යුතු තරහෙන් යුතු කාන්තාවක් වගේ වෙන කෙනෙක් හරි සිටියන බොහෝ විට නරක සිටිවිලි ඇතිවන්නේ ඒ වගේම දෝමනස් වේදනාවක් ගෙන දෙනවා. කිසිම ආකාරයකින් ඒ දකින්න ලද රූපේ ඉක්මවා හිතන්නට තරම් ප්‍රඥාවක් නැති ඇලීමක් හෝ බැඳීමක් ඒ රූපයේ කෙරෙහි කිසිම ආකාරයෙන් ඇලීමක් හෝ බැඳීමක් නැති පුද්ගලයෙක්ගේ රූපේ දැක්කම ඔහුට උපේක්ෂා වේදනාවක් ඇති වෙනවා ඒක ඥාන සම්ප්‍රයුක්තයක් නෙවෙයි අඥාන උපේක්ෂාව. දකින්න ලද රූපය ඉක්මවා සිතන්නට එවැනි පුද්ගලයාට හැකියාවක් නැති නිසා එක්ක නැතිවන්නේ අඥාන උපේක්ෂාව. භාවනා දිනු කරපු තැනෙත් සිටිනවා නම් ඒ දිනු කරපු ආකාරයට අනුකූලව ඒ රූපය පිළිබඳ සිතිවිලිය උට ඇතිවන්නේ. ඒවා පිළිකුල් වශයෙන් සිහිපත් කරලා කියනවා මෙතන දේශිකුණක කොටසක් තියෙනවා කියලා හිතවිලි ඇති වෙන්නට පුළුවන්. ධාතු වශයෙන් මෙනෙහි කර කර හිතනවා මෙතන තියෙන ධාතු ගොඩක් කියලා සිතන සිතුවිලි ඇති වෙන්නත් පුළුවන්. නැත්නම් විදර්ශනා වශයෙන් සිත දියුණු කරපු කෙනෙක් නම් මේ ඔක්කොම දේවල් අනිත්‍යයි දුකයි අනාත්මයි ආදී වශයෙන් සිතුවිලි ඇතිවන්නට පුළුවන්. මේ කවර ආකාරයෙන් සිතුවිලි ඇති වුණත් ඒ සෑම විටම උපේක්ෂා සාලත සිතුවිලි වේදනාව උපේක්ෂා සාලතයි යෝගයේම ඥාන සම්ප්‍රයුක්තයි. රහත් වූ කෙනෙක් කියනනම් එහෙම નિરાයාසයෙන් කිසිම සිතුවිල්ලක් ඇති වෙන්නේ නැහැ. ගැහණියක් මෙනෙහික ලස්සනේ කැටේ කිසිම එකක්වත් නැහැ. දැනීම මාත්‍රයෙන් පමණක් නවතින. ඒකට එකම රූපයේ තුළින් මේ විදිහට විවිධ පුද්ගලයන් තුළ විවිධ සිතුවිලි ඇති වුනේ. ඒ සිතුවිලි වලට අනුකූල විවිධාකාර වේදනා ජනිත වුනේ. ඒ රූප තුළින් ඒවා ඇති කර දෙන නිසා නෙවෙයි. ඒ දකින්න ලද රූපත නිමේව ඇති කර දෙනවා නම් සෑම දිනාටම එකම ආකාරයේ සිතිවිලි එකම ආකාරයේ වේදනාවල් ඇතිවන්නට ඕන. ඒක මේකක් එතන සිදුවන්නේ ඇත්ත වශයෙන්ම සිදුවන්නේ තමන්ගේ සිතේ ස්වરૂපය මත. තමන්ගේ රූපයේ විමසන ආකාරය මත ඒ කලින් තමන් ලබා ඇති අත්දැකීම් මත තමාගේ සිතේ දෙති දියුණුව ආදී කරුණු මතයි ඒ දකින් ලද රූපයේ පිළිබඳ විවිධ සිතේ ඒ වගේම ඒ පිළිබඳ පහළ වන විවිධ වේදනාවල් දැනිටවනවා. මේ වගේම තමයි කනට ශබ්දයක් ඇසුනාට පස්සේ සමහර කෙනෙකුට ඇසෙන ලද ශබ්දයේ මිහිර එකක් වන්නට පුළුවන් තවත් කෙනෙකුට ඉතාම මිහිර එකක් වන්නට පුළුවන් අපිට සමහර විට අසන්නට ලැබෙනවා ගෙවල් වල පොය දවසට ටෙලිවිෂන් වල ධර්ම දේශනා අහනකොට මේ මෑණිවරු වයසක අය දරුවෝ ගිහිල්ලා ඒ channel එක වෙනස් කරලා සින්දු වැනි දේවල් ඇහෙන channel එකට මාරු කරනවා එතකොට ඒ අම්මලා කියනවලු ඕවා හැමදාම අහන්න පුළුවන් මේවා පොයට විතරයි කියන්නේ ඔක දාන්නේ ඔය වැන් ඇති වැඩක්ද බන බන කියලා නිකන් විග්‍රහ කරලා ඒගොල්ලන්ගේ channels වලට අවශ්‍ය වින්දනේ ලැබෙන ආකාර channels වලට ඒවා මාර්ක් කරනවා එතකොට එක්කෙනෙකුට මේ ධර්ම දේශනා අහන්න එක ප්‍රිය දෙයක්, තව කෙනෙකුට ඒක අප්‍රිය දෙයක්. එකම ධර්ම දේශනාව තමයි කොටස් දෙකකට දෙආකාරයකින් වේදනාවක් ගෙන දෙන්නේ. ඒ පිළිබඳ සිතේදී ඇති කරගන්න. එතකොට ශබ්දයේ තුලින් නෙවෙයි ඒවා ගෙන දෙන්නේ. ඒ ධර්මයේ සමාහිතා ගැඹුරු නිවනට යොමු වන ඊට උසුතුම් ධර්මයක් විය හැකියි. නමුත් ඒ තරුණ අයට ඒ ධර්මයට වඩා අර මිහිර ආස්වාදයක් ලබා දෙන සින්දුවක් වැනි දෙයක් සංගීතයක් වැනි දෙයක් ඊට වඩා උසස් වශයෙන් හැඟෙන්නේ. එම නිසා මේ විදිහට ශබ්දය තුළින් යම් කිසි සුඛාස්වාදයක් හෝ දුකක් හෝ දුන්නසක් නැත්නම් උපේක්ෂාවක් ගෙන දෙනවා නම් ඒ හැම එකක්ම ගෙන දෙන්නේ තමයි ඒ ශබ්දයේ අසන ලබ ශබ්දය ගැන සිතිවිලි ඇති කර ගන්නා ලද ආකාරයට අනුකූලව. සමාජ යම් කිසි කෙනෙක් දෝෂාරෝපණය කරනවට Taman කැමති නැහැ. නමුත් Taman ළඟම ඉන්න සතුරෙකුට Taman දෝෂාරෝපණය කරනකොට කරන විට සතුටුසිතක් ඇතිවන්නට පුළුවන්. අපිට දුකක් ඇති වුණාට තව කෙනෙකුට ඒ සද්දේම සැපක් ගෙන දෙන එකක් වෙන්නට පුළුවන්. මේ විදිහට තමයි සෑම අවස්ථාවකදීම ශබ්ද තුනේ සිදුවන ක්‍රියාදාමය. අපි හිතමු අපේ ළඟම නැ දැයක හිත මිත්‍රයෙකුට යම් කිසි කරදරයක් විපතක් ඇති වුණා කියලා අපට අහන්න ලැබෙනකොට ඒ શબ્දය තුනේ සමහර විට සමාඩ දුන්නසක් ඇති වෙන්නට පුළුවන් අප කෙරෙහි ඒ විසා විරුද්ධ කෙනෙක් කෙරෙහි කියනනම් ඒකට සතුටක් ගෙන දෙන්නටත් වෙනවා මේ විදිහට කනට කනට සැසෙන શબ્දය තුනෙන් ඇතිවන ඒ සුඛ දුක් උපේක්ෂා ආදී වේදනා සෝමනස දෝමනස ආදී වේදනා සියල්ලම ඇතිවන්නේ මනෝපාචාර ධර්මයන්ගේ ක්‍රියාදාමයේ මත. නාසයට ගඳ සුවඳ ආමුණාමත් එහෙමයි, දිවට රසයක් ගෑවුණාමත් එහෙමයි. කායයට ලැබෙන ස්පර්ශයක් හමු වුණාට පස්සේ මේ තත්ත්වයමයි සිදුවන්නේ. ඒ කියන්නේ විශේෂ අවධානයක් යොමු කරන්නට ඕනේ. කායයට දුක් වේදනාවක් ඇති වුණාට පස්සේ කාට වුණත් ඒ දුක් වේදනාව ලැබෙනවා නම් නමුත් ඒ දුක් වේදනාව පිළිබඳ මනසේ ඇති කරගන්නු ලබන ඒ හැසිරීම් ස්වરૂප මත මනෝපවිචාර ධර්මයන්ගේ ක්‍රියාදාමයන් මත ඒ පුද්ගලයා අත්දකින ලබන දුක් වේදනාවේ සත්‍යය ප්‍රමාණය ආදී වෙනස් වෙනවා. අපි හිතමු කෙනෙකුට සද්දබල දුක් වේකායක දුක් වේදනාවක් ඇති වුණා නම් ඒ දුක් වේදනාව ඇති වෙනකොට මම මේ වේදනාව විඳිනවා මගේ වේදනාව කියලා හිතනවා නම් යම් කිසි පුද්ගලෙක් මේ වේදනාව ඉතාම දරුණු එකක් කියලා ඒ පුද්ගලයා හිතනවා නම් ඒ වේදනාව උපාදාන කරනගෙන සිටිනවා නම් ඔහුට දරුණු දුකක් අත්දකින්න සිදු වෙනවා ඒ ආකාරයෙන් එම ප්‍රමාණයෙන්ම වේදනාවක් තවත් පුද්ගලයෙක් විඳිනවා කායට දුක කායට ස්පර්ශයක් ලැබිලා එතකොට ඒ මේ වේදනාව ඒ පුද්ගලයා සිටිනවා නම් මේ වේදනාව කියන්නේ සංඥාවක් වේදනාව මම මගේ කියන එක සංඥාවක් වේදනාව දරුණුයි දරුණුයි කියලා හිතන්නේ සංඥාවක් වේදනාව හුදු දැනීම මාත්‍රයක් ඇතිලා නැතිලා යන ධර්මයක් කියලා හිතන්න පුළුවන් නම් ඔවුන්ට කායික වේදනාව තියෙද්දී සිතෙන් සතුට වෙන්නට උනත් පුළුවන්. සිතෙන් සෙනහස වෙන්නට උනත් පුළුවන්. නමුත් අනිත් පුද්ගලයා මේ වේදනාව උපාදාන කරගෙන කටයුතු කරනකොට තියෙන වේදනාව කායික වේදනාව තවත් තීව්‍ර කරගන්නවා මානසික වේදනාවකුත් ඒකට ඇතුල් කරගන්නවා ඒ පසෝකී පුද්ගලයා මේ වේදනාව නිසා සමහරට සිතෙන් සතුට වෙන්නටත් පුළුවන් මේ වේදනාවේ නියම තත්ත්වය ලබා දීමට මට මේ වේදනාව වෙන දෙහිනේ කොහොඳයි ආදී වශයෙන් හිතන්නටත් පුළුවන් නැත්නම් මේ වේදනාව මම ගණන් ගන්නෑ මම වේදනාව තුළින් සතුට වෙනවායි කියලා සතුට වෙන්නට උනත් පුළුවන් මේ වේදනාව මම මගේ වේදනාව දරුණු වෙන හැඟීම් ඔක්කොම සංඥා ඉවත් කළා නම් ඒ වේදනාවේ තියෙන දරුණු භාවය බොහෝ දුරට අඩු වෙනවා. එතකොට එකම ආකාරයෙන් එකම ස්පර්ශයෙන් ලැබෙන දුක් කායක දුක් වේදනාව පවා මනෝපාචාර ධර්මයන්ගේ ක්‍රියාදාමයේ මත වෙනස් වෙනවා. ඒ වගේම තමයි කායට ලැබෙන සුඛාස්වාදයේ කියන තැන ස්පර්ශය. සමහර විට ওই විවාහ වෙලා සිටින අය ළඟපාත සිටින අය සමග සම්බන්ධකම් පවත්වනකොට තමන්ගේම ස්වාමිපුරුෂයාට හෝ භාර්යාවට කිසිම ඇලීමක් නැහැ. නමුත් අසල්වැසි ස්වාමිපුරුෂයාට හෝ භාර්යාවට ඇලුම් කරනවා. මේ අසල්වැසි කෙනාම තමන්ගේ එයාගේ භාර්යාවට ඇලුම් කරන්නේ නැහැ. ස්වාමිපුරුෂයාට ඇලුම් කරන්නේ නැහැ. සමහර අසල්වැසි කෙනාට ඇලුම් කරන එහෙම තත්ත්ව තියෙන අවස්ථා තියෙනවා. එතකොට එක්කෙනෙකුට ඒ ගෙදර ඉන්න කෙනාට ඒ කාර්පේස් පස්සේ එතන සුඛාස්වාදයක් නොවනට අල්ලපු ගෙදරක ඉන්න කෙනෙකුට ඒක සුඛාස්වාදයක් ගෙන දෙන දෙයක් බවට පත් වෙනවා. මේකෙන් අදහස් කරන්නේ තමන්ගේ මනසේ තියෙන සිතේ ස්වરૂපය ඒ මනෝපයිතර ධර්මයන්ගේ ක්‍රියාදාමයේ කායික සුඛාශ්‍රාදයන් පිළිබඳව පවා අදින්ම බලපානවා කියන එකයි. ඒ තමන්ගේ සිත තුළ ඒ කාය ඒ ඇතිවන සුඛාශ්‍රාදයේ කෙරෙහි ඇලීමක් බැඳීමක් නැත්නම් ඒවා ඒ සුඛයක් ගෙන දෙන දේවල් නෙවෙයි මුදු දැනීම මාත්‍ර බවට පරිවර්තනය වෙනවා. මේක මේ ඇටේ කියවට තේරුම් ගන්නට බෑ. එතකොට ඒ විදිහට කායට ස්පර්ශම් වුණාට පස්සේ වශයෙන් වෙන වේදනාවන් තීරණය වන්නේ නැත්නම් වේදනාව ඇතිවන්නේ තමන්ගේ සිතේ පවත්නා ස්වરૂපයන් මත ඒ ඒ ස්පර්ශය විමර්ශන ආකාරය අනුව ඒ ස්පර්ශය ගැන සිත හසුරවන ආකාරය අනුව ඒ වගේම තමයි මනසටත් මනස ධම්මාරම්මන වුණාට පස්සේ ඒවා විමසන ආකාරයට අනුව තමයි ඒ තුනේ සැප දුක් හෝ මඳා වේදනා ජනිත වන්නේ. මේ විදිහට අසකනාශය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රිය හයට ඒ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම යන අරමුණු හමු වුණාට පස්සේ ඒ තුනේ සුඛ දුක්ඛ උපේක්ෂා සෝමනස දෝමනස උපේක්ෂා ආදී වේදනාවන් ජනිත වෙන ආකාරය තේරුම් ගන්නට ඕන. එහෙම තේරුම් ගන්නකොට Tamanට තේරෙන්න ඕන අවබෝධ වෙන්නට ඕන මේ සියල්ලම බාහිර අරමුණු තුළින් ඇති කර දෙන දේවල් නෙවෙයි මගේ සිතින් මාම ඇති කර ගන්නා දේවල් කියලා. මෙන්න මේ කරුණ තමයි විශේෂයෙන්ම අවබෝධ කරගත යුතු කරුණ. බාහිර අරමුණු තුළින් නෙවෙයි මේ සුඛාස්වාදයක් හෝ දුකක් හෝ දුම්නසක් හෝ කවරක් හරි ගෙන දෙන්නේ තමා සිතන ආකාරයට අනුව තමාගේ සිතින් ඒක ඇති කරගන්න. ඒක නිසා බාහිර අරමුණු කොයි ආකාරයෙන් තිබුණත් අපිට කමන්නේ තමන්ගේ සිත තමන්ට ඕන විදිහට හසුරවන්නට පුළුවන් ශක්තිය ලැබෙන ඕය අවබෝධය ඇති කරගත්තාට පස්සේ එසේ ඇති කරගන්න නැතුව ඒ ඇලීම් ගැටීම් ආදියට සිත යොමු වෙනවා නම් ඒකාන්ත වශයෙන් මෙතන දුක්ඛ සමුදය සත්‍යය ක්‍රියාත්මක වන්නේ ඒක සූත්‍රයක මහා කන්නා සංකේ විමුක්ත සූත්‍රයේ දක්වන බුදුහාමරෝ මෙහෙම පාඩයක්. චක්කුණ රූපං දිස්සා තේ රූපේ සාරජ්‍යති අපේ රූපේ ව්‍යාපච්චති අනුප්පට්ඨිත කාශතේච විහෙරති පරිත්තචේතසෝ. සෝ ඒවං අනුරෝධ විරෝධං සමාපන්නෝ යං කිංච වේදනා වේදේති සුඛං වා දුක්ඛං වා දුක්ඛමනස්සකං වා සෝ තම් වේදනං අභිනන්දති අභිවන්දති අද්දෝසාය චේතති සෝ සංවේදනං අභ්‍යද්දතෝ අභිනෝසායති අභිනන්දතෝ අභ්‍යෝසායතිත්තෝ උප්පජ්ජති නන්දි යා වේදනාසු නන්දි සදුපාදානං තස්ස උපාදාන පච්චා භවෝ භවපච්චා ජාතේ ජාතිපච්චා ජරාමරණං සෝක් පරිදේව දුක්ඛ දෝමනස්පාස සම්භවಂತಿ ඒව මේ තස්ස කේව දස්ස දුක්ඛ සංදස්ස සම්දේව හෝති ඇසට රූපයක් පෙනුනාට පස්සෙ ප්‍රිය රූපේ සාරජ්‍යති අපේ රූපේ ව්‍යාපජ්‍යති ප්‍රිය රූපේට ඇලෙනවා අපේ රූපේට ගැටෙනවා එතකොට තමාගේ ශිත තුළ සතිය පිහිටලා නැහැ අනුපට්ඨිත කාශතේක විරති පරිත්‍යජේසෝ උන්ගේ ශිත තුළ කුසල් සිතිවිලි බොහෝ විට අකුසල් සිතිවිලි ඇතිවන්නේ ඒවන් අනුරෝධ විරෝධං සමාපන්නෝ මේ විදිහට අනුකූල සහ අනනුකූල ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට නැත්තා. ඒ කියන්නේ ඒ රූපයට ඇලීම අනුකූලතාවයක් අප්‍රේ රූපයට ගැටීම අනනුකූලතාවයක්. ඒකට ප්‍රේත විද්ද ධර්මයක්. එහෙම ගැටේ කටයුතු කරන කෙනාට යම්කිසි වේදනාවක් වේදී යම්කිසි සැප දුක්ඛෝ මඳහත් වේදනාවක් ඇති වුණාට පස්සේ ඒ වේදනාව අභිනන්දති අභිවර්ත්‍ය දෝෂාශෙතදී ඒක හොඳයි හොඳයි මෙහෙවි මෙහෙවි කියලා හිතාගෙන අභිවන්දය ගැන කී ඒ විදිහට කගෙන වචන පිට කර කර ඒ වේදනාවෙන් ඇලී ගැලී වාසය කරනවා. එසේ ඇලී වේදනාවේ ඇලී ගැලී වාසය කරනකොට ඒ වේදනාව පිළිබඳව නන්දිය ඇති වෙනවා. නන්දිය කියන්නේ සප්‍රීතික තෘෂ්ණාවක්. ප්‍රීතිය සහිත තණ්හාවක් දැනෙනවා. ඒ සම්පේතක තෘෂ්ණාව ඇති වුණාම රසෝපාදාන පච්චය භව කර්ම භව රැස් වෙනවා කායික ක්‍රියා කරනවා වාචික ක්‍රියා කරනවා මානසික ක්‍රියා කරනවා භවපච්චය ජාතිශේ කායික මානසික මානසික ක්‍රියා කරන විට ඒක තුළින් ජාතිය ගැන දෙනවා ජාතිය ගැන දුන්නාට පස්සේ ජරා මරණ ශෝක පරිදේව ආදී සියලුම සංසාරික දුක් විඳින්න තේනවා මේ ආකාරයෙන් තමයි ඒ මේ තස කේවලස දුක්ඛ කන්දස සමුදය හෝති මේ දුක්ඛ ස්කන්ධේ සමුදය ඇතිවීම සිදුවන්නේ ඒකට තනිකර මෙතන දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වන්නේ. තනිකරම දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වන්නේ. ඒක තේරුම් ගන්න. ඇසට රූපයක් වෙන්න ඇලීම ඇති වුණත්, ගැටීම ඇති වුණත්, ඒ තුළින් දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වන්නේ. කනට ශබ්දේ හැයිලා, ශබ්දයක් හැයිලා ඇලීම ඇති වුණත්, ගැටීම ඇති වුණත්, එතන දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වන්නේ. ශේෂ ඉන්ද්‍රයන්ටත් එහෙමයි, ඒ ඉන්ද්‍රයන්ට මොනවා වුණාට පසුව ඇලීම් ගැටීම් ආදී ඇතිවීමෙන් අනුරෝධ විරෝධ ප්‍රතිපත්තියක් අනුගමනය කරන කරනවා නම් එවැනි පුද්ගලයාගේ සංසාර ගමන අනිවාර්යයෙන්ම දික් වෙනවා. එතන දුක්ඛ සමුදය සත්‍යයේ නියත වශයෙන්ම ක්‍රියාත්මක වන. ඒ බව තමයි බුදුරජාණන් වහන්සේ එලෙසින් දැක්කේ. එතකොට මෙතෙක් මේ සංසාරයේ පුරා දුක්ඛ සමුදය සත්‍ය මේ ආකාරයෙන් ක්‍රියාත්මක වූ නිසා තමයි නැවත නැවත ඉපදී ඉපදී මෙරි මෙරි මේ භවයේ දක්වාම අප මේ පැමිණි. එම නිසා ඉදිරියටත් මේ විදිහට දිගින් දිගට යන්නේ නැතුව මේ සංසාර ගමන නිම කරන්නට බලාපොරොත්තු වෙනවා නම් දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහාණය කරන්නට ඕන. ඒ දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහාණය කිරීමට අවශ්‍ය පසුබිම සැකසීම සඳහා මේ මේ කියන ලද මනෝපාචාර ධර්මයන්ගේ ක්‍රියාදාමයේ නතර කරන්නට පුළුවන් ශක්තියක් තිබෙන්නට ඕන. විශේෂයෙන්ම අකුසල පැත්තට මේ මනෝපාචාර ධර්මයන් ක්‍රියාත්මක ආකාරයෙන් නතර කරන්නට පුළුවන් ශක්තියක් ඇති කර ගන්නට ඕන. භාවනා කරලා නිවන් යන්නට බලාපොරොත්තු වෙන කෙනා දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහාණය කිරීමට බලාපොරොත්තු වෙන කෙනා එසේ කළ යුතුයි. සාමාන්‍ය ලෝක සත්‍යය කරන ආකාරය වෙනයක්. නිවන් යාමට බලාපොරොත්තු වෙන එක්කෙනා කරන ආකාරය තවත් දෙයක්. ඒක නිසා මේ ඇසකරන ආශාදී ඉන්ද්‍රිය ධර්මයන් සංවර කර ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. චක්කුණා රූපං දේශාන නිමිත්තක් ගායී යෝති නානුභ්‍යංජනක් ගාහේ යත්තාලිකන්න මේනම් චක්මුන්ද්‍රයන් අසංගතම් වේරන්තම් අභිජ්ජා පාපකා දොමනස අභිජ්ජා දොමනස පාපකා කුසල ධම්මා අනුවාස වේයෝ තස්ස සංවරාය පටිපජ්ජති රක්කටේ චක්මුන්ද්‍රයන් චක්මුන්ද්‍රේ සංවරං ආපජ්ජති ආදී වශයෙන් බුදුහාමුදුරේක දක්වලා තියෙනවා ඇවස්ත රූපයක් ඇසට රූපයක් වෙනාට පසුව නිමිති අනුමිති වශයෙන් ඒ රූපේ ගන්නට සුදුසු නැහැ. ඒ වගේම ඒ රූපේ දැකීම නිසා ඇලීම් ගැටීම් ආදී දේවල් ඇති වෙනවා නම් ඒ රූපේ තුලින් ඇතිවෙන ඇලීම් ගැටීම් නැති කර ගැනීම සඳහා ඇස සංවර කරගන්නට ඕන. ඒ කියපු පාටිසා පිටසාරංශේ කනට පිළිබඳවත් නාසය පිළිබඳවත් දිව ශරීරයේ මනස කියන සසෙන් ඉන්ද්‍රියන් පිළිබඳවත් ඒ ආකාරයෙන් ඒ ඉන්ද්‍රියන් සුදුසු පරිදි බුදුහාමුදුරෝ දේශනා කළා. කරලා මේ ඉන්ද්‍රිය ධර්ම 6 සංවර කරගන්නට එදිනදා ජීවිතයේදී පුරුදු පුහුණුවන්නට ඕන නිවන් යාමට බලාපොරොත්තු වෙන කෙනා. ඒ සඳහා ඇසට රූපයක් දකින විටම තමාට රාගයක් ඇති වෙනවා නම් රාගයක් රාගයක් කියලා සිහිපත් කරලා ඒක නැති කරගන්න පුළුවන්. ද්වේෂයක් ඇති වෙනවා නම් ද්වේෂ ද්වේෂයක් කියලා සිහි කරලා ඒක නැති කරගන්න පුළුවන්. ඊර්ෂ්‍යාවක් වෙන දෙයක් ඇති වුණත් ඒක නැති කරගන්න පුළුවන්. ඇලීමක් බැඳීමක් ඇති වුණත් ඒක නේද සිහිපත් කරලා ඒක නැති කරගන්නට පුළුවන්. සතියෙන් යුතුව කටයුතු කිරීම තුළින් කනට සද්දයක් වුණාට පසුපසට ඒ ආකාරයෙන් සතියෙන් යුතුව ඇලීමක් ඇලීමක් බැඳීමක් බැඳීමක් නැත්නම් ගැටීමක් ගැටීමක් ආදී වශයෙන් ඒක සිහි කරලා නැති කරගන්නට පුළුවන්. එහෙමත් නැත්නම් ඇහැට රූපයක් දකිනකොට දකිනවා දකිනවා දකිනවා කියලා මෙනෙහි කරන්න පුරුදු වෙන එදිනදා ජීවිතේ. එතකොට ඒ දකින්නද රූපයේ තුලින් අපි ඇදගෙන යන්නේ. අපේ සිත ඇදගෙන යන්නේ. කනට ශබ්දයක් ඇහුනාට පස්සේ කවට ශබ්දයක් වන්න කමන්නේ ඇසෙන ඇසෙන ඇසෙනවා කියන සිහි කරන්නේ. ඒ වගේමයි අනිත් ඉන්ද්‍රයන්ටත් අරමුණු වුණාට පස්සේ දැනීම දැනීම මාත්‍ර වලින්ම සිහි කරන නතර කරගන්නට පුරුදු වෙන්න ඕන. මේක එක් ආකාරයක් මේ මනෝපවිචාර ධර්මයන්ගේ ක්‍රියාදාමයේ නතර කර ගැනීමට. ඒ කියන්නේ ඇහැට රූපයක් දැකලා අපි ඇලීම් ඇති කරගෙන රාග ආදී සිතුවිලි ඇති කරන සංසාරයේ දිග්ගස්ස ගන්නවා නම් ඒ දිග්ගස්ස ගැනීම මේකේ දකින්න විකම දකින්න ඇතට දැකපු රූපේ දකින්න විටම දකිනවා දකිනවා දකිනවා කියලා මෙනෙහි කරනවා නම් එතනම ඒ සංස්කාර ගලා යාම නැතර වෙනවා. එතකොට දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වීම එතන සිදුවන්නේ සම්මා සතියත් සමාගයේ සිට තුළ දිනු වෙනවා මේ විදිහට සම්මා සතියෙන් යුතුව ඉන්ද්‍රයන් සංවර කරගන්නට එදිනදා ජීවිතයේදී උත්සාහ ගන්නට ඕන පුළුවන් තරම් දුරට සංවර කරගත්තු තරමටම හොඳයි ඊළඟට එහෙමත් නැහැ කියනම් තවත් ආකාරයකින් පුළුවන් ඕවා කරන්නට. ඔය ඉන්ද්‍රිය භාවනා වැඩි සූත්‍රවල දක්වලා තියෙන මෙන්න මෙහෙම පාඩයක්. චක්කුණා රූපං දිස්සා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං උපජ්ජති මනාපං මනාපං සෝ එවං පජානාති උප්පන්නං කෝ මේ ඉදම් මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපාමනාපං සංච කෝ සංකතං ඕලාරිකං පටිච්ච සම්පන්නං ඒතං සන්තං ඒතං පණිත යද්දං උපේක්ඛා තස්ස සං උප්පන්නං මනාපං උප්පන්නං අමනාපං උප්පන්නං මනාපා මනාපං නිරුද්ධති උපේක්ඛා සංකාති ඔය විදිහට ඉන්ද්‍රිය හයතම බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා. ඇසට රූපයක් පෙන්වනාට පස්සේ මනාප භාවයක්, ප්‍රියමනාප භාවයක් ඇතිවන්නට පුළුවන්. අමනාප භාවයක් ඇතිවන්නට පුළුවන් ප්‍රියමනාප දෙකම සම්මිශ්‍රණය වෙලා ඇතිවන්නට පුළුවන් මෙන්න මේ தත්ත්වය ඇති වුණාට පස්සේ උත දැනගන්න යුතුයි මට ඇතිුනේ දැන් මනාප භාවයක් අමනාප භාවයක් නැත්නම් මනාපමනාප සම්මිශ්‍රණ ස්වરૂපයක් දැන් ඇතිුනේ කියලා දැක ගන්නට පුළුවන් දකින්නට ඕනේ එහෙම දකිනකොට මේක ඒ ඇති වූ මනාපමනාපාදී ධර්මයන් සංකතං ඕලාරිකං පටිච්චසම්පන්නං හේතුන් නිසා හටගත් ධර්ම සංකත ධර්ම පටිච්චසමුප්පන්න ධර්ම ඕලාරික ධර්ම කියලා අවබෝධ කරගන්න ඕනේ. ඒක විස්තර කරන්න දෙන්නේ මේ ඉස්සෙල්ලා අපි ඉන්ද්‍රිය භාවනා කියලා දේශනාවකදී ඔය කරුණු විස්තර කරලා තිනවා ඒක අහපුවාම මේකට තේරෙයි. එතකොට ඒ විදිහට කටයුතු කරන පුද්ගලයාට නිතරම සිහිපත් විය යුතු කරුණක් ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ඒතං සන්තං ඒතං පණිතං යද්දන් උපේක්ඛා. මම උපේක්ෂාවෙන් යුතුව වාසය කරනවා නම් ඒ උපේක්ෂාව ශාන්තයි උපේක්ෂාව ප්‍රණීතයි කියලා හිතනවා. දැන් ඇසෙන්ට පෙනෙන රූපය දැකලා මනාප භාවයක් ඇති වුණේ අමනාප භාවයක් ඇති වුණේ මේ දෙකම සම්මිශ්‍රණ වෙලා බෙසික මනාපය තම විට කමනාප වෙන දේවල් ඇති වෙන්නත් පුළුවන් එහෙම වෙනකොට තේරුම් ගන්නට ඕන මේක ඕලාරික දෙයක් සංගත දෙයක් ආන්තයි ප්‍රණීතයි උපේක්ෂාව අමනාපය අශාන්ත බව මේ ඇයට පැහැදිලිවම තේරුම් ගන්න කාරණාවක්. කියන්නේ යම් කිසි රූපයක් දැක්කාට පස්සේ අමනාපයක් ඇතිවෙනවා. සිතට ශාන්ත භාවයක් නැහැ. ප්‍රණීත භාවයක් නැහැ. එතන ඉන්නේ දුකක් දුන්නසක්. ඒ වගේම ඇයට ප්‍රිය රූපයක් දැකලා මනාප භාවයක් ඇති වුණාට පස්සේ සිතේ නැහැ ශාන්ත භාවයක්. සිතට රාගාදී සිතිවිලි ඇති වෙනකොට ඇලීම් බැඳීම් ආදී ඇති වෙනකොට සිත තුළ ශාන්ත සංසම් භාවයක් නැහැ. ඒක නිසා ඒතන සන්තං ඒතම් පණිතං යදිනම් උපේක්ඛා උපේක්ෂා ශාන්තයි අපේක්ෂාව ප්‍රණීතයි කියලා ශීපත් කරනවා. ඇහැට රූපයක් දකිනවා. දකිනකොට ඇලීම් බැඳීම් ආදී ගැටීම් නිශ්චය ආදී ඇති වෙනවනම් උපේක්ෂාව ශාන්තයි උපේක්ෂාව ශාන්තයි කියලා ශී කරනකොටම අර ඇලීම් ගැටීම් නැති වෙනවා. උපේක්ෂාව සිත තුළ පිහිටනවා. කනට සද්දයක් ඇහුණාට පස්සෙත් ඒ විදිහට උපේක්ෂාව සාන්තයි ප්‍රණීතයි කියලා සිහිපත් කරන්න පුළුවන්. ශේෂේන්ද්‍රයන් පිළිබඳවත් ඒ අනුව පිළිපදින්නට පුළුවන්. මේ ආකාරයෙන් කටයුතු කිරීම තුළිනුත් පුළුවන්කම ලැබෙනවා මේ අටහරස මනෝපවිචාර ධර්මයන්ගේ අකුසල පැත්තට සිත දුවවන ආකාරයෙන් නතර කරගන්නට. නිවන් යෑමට බලාපොරොත්තු වෙන කෙනා දුක්ඛ සමුදය සත්‍ය ප්‍රමාණය කළ යුතු බැවින් එසේ කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. එසේ කිරීමෙන් තමයි ඉක්මනට ඉක්මනට සිතේ පිරිසුදු භාවයන් ලබාන දියුණුවක් ලබන්නට පුළුවන් වන්නේ. තවත් ආකාරයකින් කියනවා නම් ටිකක් භාවනාව තමන්ගේ සිත තුළ දියුණු වෙලා තියෙනවා නම් ප්‍රඥාව දියුණු වෙලා තියෙනවා නම් මේ කියන කාරණාව ඒ ඇයට පමණක් කරන්නට පුළුවන් අනිත් ඇයට ඒක කරන්නට බෑ. ඒ කියන්නේ ඇහැට රූපයක් දැක්කාට පසු අපි හිතමු මේ රූපය දැකලා Tamanට ඇලීමක් ආසාවක් හොඳ රූපයක් ආදී වශයෙන් සිටීදී ඇති ඒ සිතේ ඇති වෙනකොට Tamanටම පේනවනම් මගේ සිත තුළ මේ සිතේ ටිකක් ඇති නැති යාම හැර වෙන මෙතන මොකක්වත් දෙයක් නැහැ කියන කරුණ Tamanටම තේරෙනවනම් අර රූපයේ ලක්ෂණ වෙන්නට පුළුවන් ප්‍රේමනාප එකක් වන්නට පුළුවන් නමුත් Taman ඒ දෙස බලන්නේ නැත්නම් ඒ ආකාරයෙන් Tamanගේ සිත තුළ ප්‍රේමනාප භාවයක් ඇතිවන්නේ ඒක නිසා ඇසට රූපයක් දැකලා ලක්ෂණයි ලක්ෂණයි කියලා හිතනවා නම් හොඳයි මේදී ආදී වශයෙන් හිතනවා නම් ඒවා Tamanගේ සිතේ විතරයි ඒ හැර එතන වෙන දෙයක් නැහැ ඒ වගේම ඇසට රූපයක් දැකලා නරකට අපේ රූපයන් නම් දැකේ කෙනේ ගැටීමක් ඇති වෙනවනම් ඒ ගැටීම ඇති වුනේ තමන්ගේ සිත තුළ පහළ වෙන සිතුවිලි තුලින්. අපි හිතමු එකම අවස්ථාවේ තමන් ප්‍රිය ඇසට ප්‍රිය කරන රූපයකුත් තියෙනවා. ඇසට ප්‍රිය කරන භාවයක් නැති නිකන් අප්‍රිය ජනක රූපයකුත් තියෙනවා. ඉතින් ප්‍රිය රූපේ දැක්කාට පස්සේ Tamanda ඇලීමක් ආසාවක් වයින් දෙයක් ඇති වෙනවා නම් නැත්නම් මේක ප්‍රිය රූපයක් කියන හැඟීමවත් අඩු වශයෙන් ඇති වෙනවා නම් ඒ හැඟීම තියෙන්නේ Tamange සිත තුළ. ඒක සිතිවිලි මාත්‍රයක් විතරයි. ඒ වගේම නර අප්‍රිය රූපය ඇත්ත වශයෙන්ම අප්‍රිය වෙන්න පුළුවන් කෙනෙකුට ඒ දකින්නට ඒ තරම් ප්‍රසන්න භාවයක් නැති අප්‍රිය රූපයක් වන්නට පුළුවන්. ඒ රූපේ දකිනකොට මේක අප්‍රිය රූපයක් කියලා හැඟීමක්වත් ඇති වෙනවා නම් ගැටීමක් ඇති නැත. ඒ හැඟීම තියෙන්නේ තමන්ගේ සිත තුළ සිතින් ඇති කරගන්න සිතිවිලි මාත්‍රයක් විතරයි. එතකොට අප්‍රිය කියන ස්වરૂපයත් ප්‍රිය කියන ස්වરૂපයත් දෙකම සිතින් ඇති කරගන්න සිතිවිලි මාත්‍ය. ওই දෙකම සිතින් අයින් කළොත් එහෙම ප්‍රිය රූපයත් එකයි අප්‍රිය රූපයත් එකයි මේ දෙකම ඔහේ පවතී. තමන්ගේ සිත දැනීම මාත්‍රයෙන් නතර වෙයි. අශ්‍රිත රූපයක් දැක්කාට පස්සේ ඒ ඒ විඥාණය කරන්න පුළුවන් එකම දෙයයි තියෙන්නේ. ඇහැට ඇහැට රූපයක් දැක්කහට පසුව පහළ වෙන චක්කවිඥානයේ සිදුවන එකම කාර්යය ස්ථිරයි. ඒක තමයි දර්ශන කුට්ටිය. දැකීමේ සාධකාරය ඉදු කරනවා. දැකීමේ කුට්ටිය සිදු කරනවා කියලා. එයින් එහාට කිසිවක් සිදු වෙන්නේ එයින් එහාට සිදුවන දේවල් මේවා හොඳයි, මෙයා නරකයි, මෙයා ලස්සනයි, මෙයා කැතයි, අප්‍රියයි, මනාපයි මේ ඔක්කොම දේවල් තමගේ සිත තුළ ඇති කරගන්න මනෝපවිචාර ධර්මයක්. කනට ශබ්දයක් ඇසුණාට පස්සෙත් එහෙමයි. ඊටාම මිනිහි ශබ්දයක් වෙන්න පුළුවන් තමන් ඊටාම අමිහිරි ශබ්දයක් වෙන්නත් පුළුවන්. ශබ්දය ඇසුනාට පස්සේ සෝත විඥානය ඇති වෙනවා. සෝත විඥානයේ ක්‍රියාදාමය මොකද්ද? ඒකෙන් සිදුවන කුට්ටේ මොකද්ද? ශ්‍රවණ කුට්ටිය ලබා දීම පමණයි. ඇසීම ඇසී ඇසීමේ කුට්ටිය සිදු කර දීම විතරයි ඒකට කරන්න පුළුවන්. වෙන කිසිවක් කරන්නට බෑ. Tamange සිතෙන් තමයි මේ දකින ලද අසන ලද රූපේ පිළිබඳ, ශබ්දේ පිළිබඳව ඇලීම හෝ බැඳීම හෝ හොඳයි කියලා හරි නරකයි කියලා හරි සබ්බයයි අසබ්බයයි කියලා හරි කවර ආකාරයකින් හරි නිර්ණය කරන්නේ. එතකොට එසේ නිර්ණය කරාට පස්සේ ඒව කෙරෙහි ඇලීම් බැඳීම් ගැටීම් ආදී ඇති වෙන්න පුළුවන් මනෝපාචාර ධර්මයන් ඇති වෙන්නත් පුළුවන් එතකොට තේරෙනවා නම් මේ සෑම අවස්ථාවකදීම සමාගයේ ශිතිවිලි ධර්ම ඇති වී නැති වී යාම හැර වෙන බාහිර ලෝකයක් කියලා එකක් නැහැ කියන කරුණ. ඉතා පැහැදිලිවම තේරුම් යනවා නම් බාහිර ලෝකේ කවර අරමුණක් කවර ආකාරයෙන් තිබුණත් සමන්ට ඇති වැඩක් නැහැ. ඒ කියන්නේ ඇහැට දැනෙන රූප කිව්වත් කනට ඇහෙන ශබ්ද කිව්වත් නාසයට දැනෙන ගන්ධ සුවඳ කිව්වත් දිවට දැනෙන රස කිව්වත් කායට දැනෙන ස්පර්ශ කිව්වත් මනසට දැනෙන විවිධ ධම්මාරම්මන කිව්වත් මේ සෑම එකක්ම නා තමන්ගේ සිත තුළ පහළ වන නාම ධර්ම ඇති වී නැති යාමක් පමණයි. ඒ නාම ධර්ම ඇති වී නැති යාම හැර එතන වෙන දෙයක් නැත්නම් ඒ නාම ධර්ම ඇතිවන්නේ තමන්ගේ సంతාණය තුළ විනා බාහිර අරමුණු තුළ නොවේ නම් මේ බාහිර අරමුණු වල මොන වැදගත් භාවයක්වත් නැහැ මොන ලක්ෂණකුත් නැහැ මොන කැතකුත් නැහැ මොන වටිනාකමක් අගයකුත් මොකක්වත් නැහැ මේ ඔක්කොම අවිද්‍යාව නිසා තමාගේ සිත තුළ තියෙන නොදක්කම නිසා ලෝක සත්‍යය සිත තුළින් ඇති කර ගන්නා දේවල්. ඒක නිසාම ඒ සංස්කාර ධර්ම සිත තුළින් ගලනවා. ඒක නිසා අවිද්‍යාව පත්‍ය සංඛාරයි. ඒ සංස්කාර නිසා කායික වාචික මානසික ක්‍රියා සිදු කර සංසාර ගමන දිග් ගැස්සෙනවා. දිග්ගස්සගෙන જાතින් જાතියට යන්නට සිදුවේ. මේ විදිහට Tamanටම තේරෙනවා නම් මෙතන Tamanගේ සිතිවිලි ධර්ම ටිකක් ඇති නැති යම් හැර වෙන දෙයක් මෙතන නැහැ කියලා. ඒ සිතිවිලි ධර්ම වල ස්වરૂපය මොකක්ද කියලා ඊළඟට බැලුවොත් Tamanට තේරුම් ගන්නට පුළුවන් මේ සිතිවිලි ඇති වෙනවා පැවතුණා නැති වෙනවා. නැවත ඇති වෙනවා නැවත පැවතුණා නැවත නැති වෙනවා. පසුගිය ජීවිත කාලය තුරාම ඇති වෙච්ච සිතිවිලි අල්ප මාත්‍රයක්වත් දැන් ඉතිරි වෙලා නැහැ. දැන් තියෙන සිතුවිලි මාත්‍ර වල සමාත්‍යක්වත් අනාගතයට ඉතිරිවන්නේ නැහැ. අනාගතයේ ඇති වෙන සිතුවිලි වල කිසිවක් ඊට පසු අනාගත කාලයකද ඉතිරවන්නේ නැහැ. ඒ ඒ මොහොතේ මේ සිතුවිලි ඇතිලා නැතිලා යනවා. මේ සිතුවිලි ඇතිලා ගියත් නැතිලා ගියත් Tamanට ඇති වැඩන්නේ. ඒ සිතුවිලි ඇති කරගෙන ඒවන් ඇලීම් බැලීම් ආදී සිතුවිලි ඇති කරගත්තා නම් ඒකෙන් වෙන්නේ Tamanට අයහපත. යහපතක් නෙවෙයි. දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වීමසේ බාහිර අරමුණු උපාදාන කරගෙන කටයුතු කරනවා කියන්නේ මේ කරුණ නොදන්නා අවිද්‍යාව සිත තුළ තිබෙන නිසා. අන්න ඒ අවිද්‍යාව සහිතව මේ කරුණ අවබෝධ කරගෙන ඕනෑම රූපයක් දැස බලාගෙන ඉන්න පුළුවන් ඕනෑම සද්දයක් දැස බලන්න පුළුවන් කිසිම ඇලීමක් බැඳීමක් මොනම හැඟීමක්වත් මොනම සංඥාවක්වත් නැති. ඕනනම් අවශ්‍ය නම් මේ ක්‍රියාත්මක කරලා බලන්න හොඳට ප්‍රිය තමන් නිසා ප්‍රිය කරන රූපයක් දැස බලන්න සිටින ඇලීමකින් යුතුවම ආශාවකින් බැඳීමකින් යුතුවම ඒක බලන්නේ. ප්‍රිය ප්‍රිය රූපයක් ඒ බලාගෙන ඉන්න ගමන්ම හිතන්න කල්පනා අවබෝධ කරගන්න මේක මගේ හිතේ තියෙන තුන තියෙන හැඟීමක් විතරනේ. මේ හැඟීම මම අයින් කරගත්තොත් මොකද තත්ත්වය කියලා ඒක අයින් කරලා බලන්න. එතකොට නිකන් අපි මේ පාර යනකොට ওই ලයිට් කණුවක් ගහක් වලක් දකින්නකොට මොකක්වත් දැකීම් දැකීම් මාත්‍රෙම නවතිනවනේ මොනවත් ඇලීමක්වත් බැඳීමක්වත් මොකක්වත් නැතුව අන්න ඒ වාගේ ඒ රූපය හුදු නා රූපාරම්මණයක් බවට පමණක්පත් වේ. කියන්නේ රූපාරම්මණයක් විතරයි. එයින් එහාට සිතේලි ජනිත වීමක් සිදුවන්නේ නැහැ. මේ தත්ත්වය අවබෝධ කරගන්න බලන්න ඒ මොහොතට හරි ඒ රූප දකමු ලද රූපාරම්මණය තුළ ක්‍රියාත්මක වූ අවිද්‍යාව දුරු කරන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. එතකොට හැබැයි ස්ථිර වශයෙන්ම දුරු කරන්නට නම් ඊට වඩා එහාට භාවනා දියුණු කරන්නට ඕන ඒවා දියුණු කර ගැනීම සඳහා මේ කරුණු උපකාර වෙනවා. ඒ ආකාරයෙන් කටයුතු කරන කෙනාට ලෝකයේ තියෙන අබාහිර අරමුණු අයින් කරන්නට අවශ්‍ය කමක් නැහැ. ඇස් දෙක පියාගෙන ඉන්න කන් දෙක වහගෙන ඉන්නට ඕනේ කමක් නැහැ. ඇස් දෙක අරගෙන ඕනෑම රූපයක් දැස් බලත හැකි. කන් දෙක යොත් ඕනෑම ශබ්දයක් රහත හැකි. ගල්ලනක් වශයෙන් ආරණ්‍යයක් වශයෙන් හෙද වෙලා ඒ අරමුණු වලින් තොර වෙලා ඉන්න අවශ්‍ය කමක් නැහැ. ඒ අරමුණු මැදීම උනත් පිට හැකි කිසිම ආකාරයකින් ඒ වාගේ ඇලීමක් ගැටීමක් බැඳීමක් ඇතිවන්නේ නැත්නම් මේවා සාමාන්‍ය ලෝක සත්‍යයට තේරුම් ගන්නට බැරි කරුණු. ඒක නිසා බොහෝ සත්‍යය සිටින්නේ ඔය ගහක් මුලට ගිහිල්ලා ආරණ්‍යයක් ගාවට ගිහිල්ලා ගල්ලනක් ගාවට ගිහිල්ලා ඉන්න අය තමයි මහා උසස් අය නමුත් දන්නේ ඒ අයගේ සිත තුළ තණ්හා දුතියෝ පුරුෂෝ කියලා බුදුහාමුදුරුවෝ දැක්වූ පාඩයක් තියෙනවා. දෙවෙනි පුරුෂයෙක් ඒ අය ළඟම සිටිනවා කියේ. තනියම තමයි ඉන්නේ. තනියම ඉච්චර දෙවන්නේ ඒ ළඟ සිටිනවා. ඔක්කොම කෙලෙස් ධර්ම දෙවෙනි පුද්ගලයෙක් කෙනෙක් ගොඩක් ඉන්නේ. තණ්හා ප්‍රධානයි කියලා. ඉතින් ඒක නිසා මේ විදිහට මනෝපාචාර ධර්මයන් හරියට අවබෝධ කරගෙන ඒවා සියල්ල නිවත් කරගත්ත කෙනෙකුට සිත නිදහස් කරගන්නට පුළුවන් වෙනවා. මේ විදිහට සිත තුළින් පිළිවෙල ක්‍රියා චිතවිලි ධර්ම හැර වෙන කිසිවක් නෙවෙයි මේ ලෝකයේ තියෙන සෑම අරමුණක්ම තමයි සිතේදී පමණයි කියන අවබෝධයෙන් යුතුව මේ සිතවිලි කෙරෙහි මම මෙතෙක්කල් මුලා වුණා මේ අරමුණු කෙරෙහි මම මෙතෙක්කල් මුලා වුණා කියන මේ මුලාවත් අවිද්‍යාවත් දැකලා මේ සියල්ලම මම සිතින් අතහරිනවා කියලා අතහරිනවා ඒ සිතේ සියල්ලම හරියට ප්‍රඥාවෙන් යුතුව අතහැරියොත් එහෙම සිත නිසල වෙනවා සමහර රූප එකක්වත් නැති යන රූප නොපෙනී යනවා ඒ සිත සම්පූර්ණයෙන්ම නිසල වී ගියොත් එහෙම නිසල සිතත් අතහරින්න බලන්නට. ඒකත් අල්ලන්න කියන්නේ ඒක සාන්තයි සුඛයි ප්‍රණීතයි කියලා ඒකවත් අල්ලන්නට අවශ්‍ය නැහැ. ඒකත් අනිත්‍යද යනවා. ඒක සංස්කාර ධර්මයක් Tamange දෙයක් නෙවෙයි. කොයි තරම් උසස් සිතෙවිල්ලක් ඇති වුණත් ඒවා Tamange නෙවෙයි. කොයිතරම් උසස් වේදනාවක් වෙනදත් ඒක Tamange නෙවෙයි ධ්‍යානශීලයක්වත් පරසමාසෝයක්වත් ඊටත් වඩා උසස් ලෞකික වශයෙන් කල්පනානේ මිනිස්සු ලෞකික ඊට වඩා උසස් වශයෙන් එහෙම ලෞකික දේවල් ඊට වඩා උසස් නැහැ කිසිසේත්. නමුත් මිනිස්සු හේම සිතන ලෝක සත්‍ය අරිතන. දිව්‍ය සම්පත්තු සාසය, භක්ම සම්පත්තු සාසය ආදී වශයෙන් සිතනා ඉන්නවා. එතකොට එවැනි සපපුවත් එවැනි දෙයක් වත් ඒකාන්තයෙන්ම අනිත්‍යයට යන නිරුද්ධ වී යන සංස්කාර ධර්ම කිසිවක් ඇලිය යුතු දේවල් නෙයි. ඒක නිසා මේ ශාන්ත ප්‍රණීත භාවයට පත් වූ සිතේ තියෙන ඇලීම බැඳීම පවා ඒකේ ඒකේ තියෙන සුඛාස්වාදේ සුඛ වේදනාව පවා අල්ලිය යුතු ධර්මයක් නෙයි. අතහරිනවා කියලා අතහරින අත්හැරියත් පස්සේ තියෙන සියුම් දැනීම මාත්‍රයේ තියෙන සංඥාව දේශ බලන්න මෙතන සංඥාවක් තියෙනවා. ඒක ගැන විඥානය දැනීමක් තියෙනවා මෙතන විඥානයක් තියෙනවා සමාගයේ ශරීරයේ පිළිවෙල ඇලීමක් තියෙනවා නම් මෙතන සංස්කාර ධර්මයක් තියෙනවා කියලා ඒ තුන අවබෝධ කරන ඒ සංස්කාර ස්කන්ධ ස්කන්ධ තුන තුන් පැත්තකට අයින් කරන ඊට පස්සේ ඇති වෙන දැනීම මාත්‍රය අනිත්‍ය අනාත්මයි කියලා සීකරලා අවබෝධ කරගන්න උඩ නිවන ත්‍රිපත් කරගන්නට ප්‍රාණීය එතකොට හැමෝටම මේක කරන්නට පුළුවන් වන්නේ භවනාව දියුණු ප්‍රඥාව තියෙන කෙනෙකුට පමණයි අවශ්‍ය වන්නේ අනිත් අතින් ඒ තත්යන් ලැබීමට සුදුසු මට්ටමට අවශ්‍ය වෙනත් කරුණු දියුණු කරගෙන සිටින කෙනෙකුට පමණයි ඒ නිවන ඒ ආකාරයෙන් අවබෝධ කරගත හැකි වන්නේ. එතකොට මේ දක්වා මේද කිව්වේ අටහර සමනෝ පවිචාරාවේ විතබ්බා කියන කොටසයි මනෝ පවිචාර ධම්ම 18ක් තියෙනවා ඒක දකින්න කියන එකයි. ඒක පිළිබඳ දීර්ඝ විස්තරයක් අඩංගු පොතක් අපි මේ ඇයට දීලා තියෙනවා එකක් කියවලා බලන්න. එතකොට අද විශේෂයෙන්ම කීමට අපි බලාපොරොත්තු වෙන්නේ මේ මනෝ පවිචාර ධර්මයන් ක්‍රියාත්මක වන ආකාරය අකුසල පැත්තට ක්‍රියාත්මක වන ආකාරයෙන් අතර කරගෙන ඉන්ද්‍රිය සංවරය ඇති කරගත යුතු ආකාරය. එකක් තමයි ඉන්ද්‍රියන් සංවර කර ගැනීමට සතිය උපයෝගී කරගන්නට පුළුවන්. තවත් තවත් එකක් තමයි මේ හේතන සන්තන් හේතන පණිතන් යද්දම් උපේක්ෂා කියන උපේක්ඛා කියන පාඩය නිරන්තරයෙන් සිහිපත් කරලා හැම විටම ඇලීමක් ගැටීමක් ඇති වෙන උපේක්ෂා සාන්තය උපේක්ෂා ප්‍රණීතය කියන උපේක්ෂිත භාවයට පත් කරගන්නත් පුළුවන් අනිත් එක තමයි මේ ඔක්කොම සමංගේ සිත තුළ ඇති වෙන නාම ධර්ම පමණයි වෙන කිසිවක් නෙවෙයි මේ නාම ධර්ම අනිත්‍යයි අනාත්මයි මේවා ඇති වුණත් නැති වුණත් කිසිම ඒකී ඇති හරයක් අගයස්සාරයක් නැති බව තේරුම් ගන්න මේ ඔක්කොම ශූන්‍ය ධර්මව අවබෝධ කර කරගන්න. ඒක කිම හොයන නිවනට උනස්සිතපත් කරගන්න පුළුවන් එතන. මේ දක්වා කියපු කරුණ වලින් මත කරීමට බලාපොරොත්තු වුණු මුක්තිය පරමාර්ථය තමයි ඒ. හොඳයි යනවා පිළිපැදීම මේ ධර්මයේ ශාන්තිමට වාසනා සත්‍ය උදා වේවා කියලා ආශිර්වාද කරමින් මේකේ දේශනාව මෙතන නිම කරනවා. දෙවියන්ට පින් දෙන්න ආකාශත්තාදී කියන පාඨය කියන ආකාශත්තාදී බුම්මට්ටා දේවානාගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු ශාසනං ආකාශත්තාදී බුම්මට්ටා දේවානාගාමයිද්దికා පුඤ්ඤන්තා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු දේශනං ආකාශත්තා බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු මං කරන්ති ප්‍රාර්ථනා කරන්න ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතෝ යාව නිබ්බාන පත්‍ත්‍ය ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහන් හෝතෝ සම්බ දුක්ඛා පමුච්ඡතෝ මේ කළ ශීලං සර්ව සත්‍යෙන යතන් නිසංසියම් පවස්නාව සත්‍ය උදා වේවා අභිවාදන ශීලිෂ නිත්‍යං සද්ධා සායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච තෝනි සමිඤ්ඤතු සුපත්තේවා නිවස ලැබේවා